තෙරුවන් සරණයි. දිට්ටි සංයුත්තේ සෝතාපට්ටි වග්ගයේ මහා දිට්ටි සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධතන් ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 397 වෙනි පිටුවේ. මහා දිට්ටි සූත්‍රය. මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි මේක තමයි අපි ඔබට නිතරම පැහැදිලි කරන කාරණා. ලෝකේ තියනවා කියලා ගත්තොත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ලෝකයක් නැත කියලා කිව්වත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මේ ධර්මය අවබෝධ කරන යෝගාචරයේක මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම මේ ලෝකේ තියෙන ලෝකයක් හෝ පවතින ලෝකයක් හෝ ඒ ලෝකයක් ගැන ඇත නැත අන්දවලින් මිදුණු දහමක් අවබෝධ කරනවා. මහණෙනි ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි කිව්වේ කුමක්ද? මේ මහා දිට්ටි සංයුත්තේ තුළ මේ මහා දිට්ටි සූත්‍රයේ බොහෝ අයට මේ දිට්ටි සංයුත්තය හරියට ගලප ගන්න බැරි අවබෝධයක් නැති නිසායි. ධර්මය අවබෝධ වුණු අයෙකුට පමණයි ඇත්තටම මේ දිට්ටි සංයුත්තය හොඳින් ගලප ගන්න හැකියාව තියෙන්නේ. මේ දිට්ටි සංයුත්තේ සූත්‍ර ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. වාත සූත්‍රයෙන් පටන් ගන්න වාත සූත්‍රත් ඔබට අහන්න ලැබෙනවා. මේ දිට්ටි සංයුත්තේට එහත් වාත සූත්‍ර හම්බ වෙනවා. බුදුන් වහන්සේ නිතරම මේ ගඟ ගලනවා, වැස්ස වහිනවා, හුළඟ හමනවා වගේ මෙන්න මෙවැනි කාරණා බුදුන් වහන්සේ නිතරම කතා කරනවා. මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදීද? මේ වාත සූත්‍රය පෙන්නනවා. මේ ditthi සංයුත්තේ මේ තියෙන හැම සූත්‍රයක්ම එකින් අනිත් එකට එකින් අනිත් එකට ඊගායකට සම්බන්ධයක් තියෙනවා. මේ මහා මිත්‍යා දෘෂ්ටියක් තමයි බුදුන් වහන්සේ මේ හෙලි කරන්නේ. කුමක්ද මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? පවතින හිතක් නෑ මහණෙනි කියලා. නා අපි අපි ඔබට ඉදිරිපත් කරා පවතින සිතක් නැති බව. බුදුන් වහන්සේත් ඒ පෙන්නනවා මනාකොට. මේ ගඟ ගලනවා වැස්ස වහිනවා හුළඟ හමනවා මේ වගේම තමයි සිත කියන්නේ ප්‍රවාහයක් ගැලීමක්. සිත කියලා දෙයක් නැහැ. මේ වාත සූත්‍රයේ ඔබට අධ්‍යයනය කරනකොට ඒ ඒක මනාකොට ඉස්මතු වෙනවා. වාතය දැන් දැන් අපි ගත්තොත් හුලඟ හමනවා. හුලඟ හමනවා. නමුත් අපි හුලඟ කියලා කියන්නේ ස්ථිර හැඟීමකින්. මේ වාතය, මේ හුලඟ, මේ දෙයක් තියෙනවා. වැස්ස වැස්ස කිව්වොත් ස්ථිර හැඟීම. මේ මේ දෙයක් තියෙනවා. නමුත් වතුර බිඳුව වැටෙනවටයි වැස්ස කියන්නේ. ගඟ කිව්වොත් අපි ස්ථිර හැඟීමක් තියෙනවා. මේ දෙයක් තියෙනවා. නමුත් ගලනවටයි ගඟ කියන්නේ. එතකොට මෙතන දෘෂ්ටියක් තියෙනවා. මොකක්ද ඒ දෘෂ්ටිය? එහෙම ස්ථිරයි කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ. දැන් සිතත් ඒ වගේ සිත කියලා කියන්න පුළුවන් දෙයක් නැහැ. මේක තමයි මෙතන තියෙන වැදගත්ම සිද්ධිය. ඇත්තටම සිත කියලා අපි එහෙම ස්ථිරව එහෙම මේ සිත මේ මගේ හිත මේ මම හිතනවා මේ මම කතා කරනවා. දැන් මේ වගේ ඔය අපි හැමතිස්සෙම ඔය දෙයක් කියලා අරගෙන කතා කරාට එහෙම සිත කියලා එහෙම දෙයක් නැහැ. ගග කියලා දෙයක්වත් නැහැනේ. අන්නේ ඒ මේ හොඳට මේ දික්ටි සංයුත්තය ඇසුරු කරපහට මෙයා මේ හොඳට දකින්න ලැබෙනවා. අපි මේ සූත්‍ර හැම එකම වගේ දේශනා කරලා තියෙනවා මිට කලින්. වාත සූත්‍ර. එතකොට ගත්තොත් ඒ තම් මම සූත්‍ර. එතකොට නොයේසෝ මෙසියා සූත්‍ර. එතකොට සුවත්තා සූත්‍ර. එතකොට මේ මේ මෙන්න මේ මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ මේ නිකම්ම එන්නේ නැහැ. නිකම් වෙන්නේ නෑ මේ දිට්ටි මේ මහා දිට්ටි සූත්‍රයට. ඒ සූත්‍ර ගණනාවකින් පස්සේ තමයි ඔය මහා දිට්ටි සූත්‍රයට එන්නේ. කරතෝ සූත්‍රය එතකොට එතකොට නත්ති දින්න සූත්‍රේ තෝචමේසියා සූත්‍රේ එතකොට ඒ තමම සූත්‍රේ මේ ඔක්කොම දිට්ටි සංයුත්තේ අපිට දකින්න ලැබෙන සූත්‍ර මොනවද මේවා තියෙන්නේ මේ මේ තියෙන්නේ රූපය ඇත්ත කරගත්තොත් ඒ කියන්නේ ලෝකය ඇත්ත කරගත්තොත් ඔහුට නැවත උප්පත්තියක් තියෙනවා. ලෝකය ඇත්ත කරගත්ත කෙනාට කර්ම විපාක තියෙනවා කියන එකයි මේකේ තේරුම. මේ හැම සූත්‍රකම කියන්නේ බොහොම සරලව ලඝු කළා ඔබට කෙටියෙන් කියන්න පුළුවන්. මේ දිට්ටි සංයුත්තේ පෙන්නන හැම කාරණාවක්ම හැම සූත්‍රයක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක මනාකොට බුදුන් වහන්සේ ඉදිරිපත් කරන අපිට තේරෙනවා මේ දේශනා මාලාවක් පැහැදිලි මාලාවක් මේ තුල තියෙනවා. පැහැදිලි කිරීමක් මේ තුල තියෙනවා. එතකොට ලෝකේ තියනවා කියලා ගත්තොත් මේ හැම දෙයක්ම තියනවා කියලා ගත්තොත් රූපේ නිච්ඡංවා අනිච්ඡංවා එතකොට රූපේ නිත්‍ය කරගත්තොත් අනිච්ඡම් පන්තේ කියලා කියන්නේ නැතුව අපි රූපේ නිත්‍ය කරගත්තොත් ඒක ලෝකේ තියෙනවා. එතකොට ඔහු තමයි මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ. එතකොට ලෝකේ තියනවා කියලා කියන්නේ ඔහුට ඇලෙනවා, ගැටෙනවා, හොඳ, නරක එතකොට විපාක තියෙනවා. එතකොට කර්මපතේ තියෙන්නේ. ඒකයි මිත්‍යා දෘෂ්ටිය. එතරම්මයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. මේ හැම සූත්‍රයකම මෙන්න මේ සාරාංශය අඩංගු වෙනවා. මේ මෙන්න මේ කෙටියෙන් ඔබට දකින්න ලැබෙන මෙන්න මේ කාරණේ අඩංගු වෙනවා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනාට එයාට කර්ම විපාක තියෙනවා. එහුට මොකද ඔකේ දෘෂ්ටිය තුලයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අපි ඔබට අභිඥා දේශනාවලදී මේ සිද්ධ වෙන ආකාරය ගැන වෙනම පැහැදිලි කරා. ඔබට මතක ඇති. ඔව්. මේක විශාල පරයයක් එහෙම පැහැදිලි කරන්න ගියොත්. නමුත් බොහොම සරලව මේක පෙන්වන්න පුළුවන්. දෙයක් තියෙනවා කියලා ලෝකයක් තියෙනවා කියලා මේසයක් තියෙනවා කියලා දරුවෙක් ඉන්නවා කියලා අඹ ගහ නාගා මේ ඔක්කොම තියෙනවා කියලා ගත්තොත් එතන මිත්‍යා දෘෂ්ටි. හැබැයි ඒක තියෙනවා කියලා ගත්ත කෙනාට ඒක නිසා යා එක කේන්ති යනවා, ඇලෙනවා, ගැටෙනවා. ඒකට ඇලීලා බැඳිලා මේ මෙන්න මේ කරන මේ සිතුවිලි උපදින එකයි චිත්ත ශක්තිය කියලා අපි කිව්වේ. එතනම උපදින එතනම ඇතිවන චිත්ත ප්‍රහායක් අවිඥාන ශක්තිය කියලා කිව්වේ. ඒක පවතින එකක් නෙවෙයි එතන ප්‍රහායක් ඇත්තටම. අතර එතනම උපදින එතනම කේන්ති ගියොත් එතනම ලොකු ශක්තියක් එනවා එතනම විශාල බලයක් එනවා කාටට ගැහුවොත් මැරෙන්න පුළුවන් ඒ වගේ විශාල දෙයක් එතනම සිද්ධ වෙනවා ඒ ශක්තිය උපදින්නේ හැබැයි එතනමයි චේතනාම් භික්කවේ කම්මම් වදාන ඒ ඒ චේතනාවමයි එතකොට ඒ සිතුවිල්ලමයි එතකොට ශක්තියක් බවට පත් වෙලා එතනම ඒ විඥාන ශක්තිය බවට පත් වෙලා එතනම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සිතුවිල්ල කියලා සිත කියලා දෙයක් නැති බව අපි පැහැදිලි කරා. සිත කියන එකත් මේ ශබ්ද වර්ණ මේ මොහොතේම ඇතිවෙන ස්පාක් එකේ මේ මොහොතේම ඇතිවෙන වේගය නිසා ආරෝපණයක් වෙනවා. අන්නේ ආරෝපණය චිත්තාරෝපණය කියලා. ඒ වගේම අපි පෙන්වුවා ඔබට මේ මොහොතේම මෙතනම මේසේ තියෙනවා දරුවා ඉන්නවා ගෙදර තියෙනවා අනේ මගේ දරුවා බලන්නකෝ අසනීප වෙලානේ පවුනේ කියලා අපේ එන වැළපීම ඒක තුලම තියෙනවා අපේ එන ආවේගයක් අනේ ආවේගය තමයි අපි මේ කතා කරන්නේ සිරසල්නවා දෙරනහනවා හිරුවලනවා වගේ මේක චිත්ත තරංගයක් කියලා අපි කිව්වේ ඒකයි මේකම තමයි සකස් වෙන්නේ මේ මොහොතේ හුස්ම ගියොත් තව තැනක කල්ලක සකස් වෙන්නේ හැබැයි මෙතනින් මුකුත් යනව නෙමෙයි මේක තරංග සිස්ටම් එක. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවයක්, ප්‍රවාහයක්. මේ ශක්තිය කියන්නේ කොහොම පවතින එකක් නෙමෙයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. කිසිම දෙයක් පවතිනේව නැහැ. මේ ලෝක අපි කතා කරන මේ ලෝක ධාතුව කියලා අපි මේ කතා කරන කිසිම දෙයක් මේ වචනයක්වත් කිසිම දෙයක් පදාර්ථයක්වත් කිසිම දෙයක් පවතින දෙයක් නැහැ. සියල්ලම ප්‍රවාහයකට වේගයකට අසු වෙලායි තියෙන්නේ. සියල්ලම වේගයටම වෙන්නේ. ඒක තමයි ඇත්ත. එතන මේ දිට්ටි සංයුත්තේ පෙන්නනවා දැන් ඔබ ඔබ ඉන්න දෘෂ්ටි ගොඩක් තියෙන මේ ආසියා කරේ විශේෂයෙන්ම ඉන්දියාව මේ ලංකාව මේ මේ මෙන්න ආසියා භූමියේ විශේෂයෙන්ම තියෙනවා. අපි දන්නවා ලෝකෙ වටේම මුළු ලෝකෙම වගේ අරක්ගෙන තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය තමයි විශ්වාස ඇදහිලි. මෙන්න මෙතන තමයි මේ බුදුන් වහන්සේ පෙන්වන තැන. මේ අපි ඔබට මීට කලින් මේ මේ එකින් එක එකින් එක මේ සූත්‍ර පැහැදිලි කරා. නම් මෙතනදී අපි ඔබට යමක් පවසන්න යන්නේ මේ සූත්‍ර හැම එකක්ම වගේ කොතනටද මේ ගලන්නේ කොතනටද මේ දිට්ඨිය මොකද්ද මේ මහා දිට්ඨි සංයුත්තය තුළ පෙන්නන මොකද්ද මේ දිට්ඨිය කියන එක පෙන්නන මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මොකද්ද සම්මා දිට්ඨිය කියන එක පෙන්නන බුද්ධ දේශනේ ඊටාම නිර්වල අපිට මේක දකින්න ලැබෙනවා හොඳට දකින්න ලැබෙනවා දෙයක් තියෙනවා කියලා ගත්ත තරයි මිත්‍යා දෘෂ්ටිය දෙයක් නැති බව දකිනවා නැත්නම් සම්මා දිට්ඨිය එහෙම නැතුව දැන් අපිට ඕන විදිහට පොත් ලියන්න ගත්තොත් එහෙම ඔය දැන් ලියලා තිනවා කියා මේ මේක මේක ලෞකික මේ සම්මා දිට්ඨියක් මේක ලෝකෝත්තර සම්මා දිට්ඨියක් මේක ලෞකික මිත්‍යා දෘෂ්ටිය මේක ලෝකෝත්තර මිත්‍යා මේවා අනන්න එපා මේවා මේවා තව තව පටලවලා තව තව ඒවා ඒවා හදන්න යන්න එපා බුද්ධ දේශනා හොඳට තියෙනවානේ මොකටද හදාන්නේ හැබැයි හොඳ අවබෝධයක් ඇතුව කෙනෙකුට මේවා පරිහරණය කරන්න පුළුවන් සමාධිට්ඨි ධ්‍යාම් වදාමි කියලා අපිට කතා කරන්න පුළුවන් හැබැයි අපි රැවටෙන්නේ නැතුව අපි අපි රැවටෙන්නේ නැතුව ඒ කතා කරන්න ඕනේ. අපි රැවටිලක් ඇතුලේ හිර වෙලා නෙමෙයි අපි කතා කරන්න ඕනේ. අපි දැනගෙනයි කතා කරන්න ඕනේ. ධර්මය අවබෝධ වුණු කෙනෙකුට ඒ පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා අවබෝධයකුත් තියෙනවා සාමාන්‍ය මිනිස්සු හොඳයි නරකයි කියලා එහෙම එහෙම හිතන අන්ත දෙකක ඉන්නවා ඒක පරම සම්මාදිට්ඨියක් නෙමෙයි ඒක ඒක ඒක මේ ඒක ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ තියෙන තියෙන අන්ත දෙකක් හදාගෙන ගත් එකක්. ලෞකික භූමියේ යමෙක් කියනවනම් මේක හොඳ වැඩක් මේක නරක වැඩක් කියලා ඒක ලෞකික භූමියේ මිත්‍යා දෘෂ්ටික භූමියේ කොහොමත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියමයි. ඒතර සම්මා දිට්ඨියක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයා කොහොමත් මැරුණොත් වැටෙන්නේ දුගතියටමයි. එතන සුගතියක් නැහැ. එතන සුගතියක් නැහැ. මේ ධර්මයේ හොඳට ගලප ගන්න. එතන සුගතියක් නැහැ. එහෙනම් මල්ලිකා දේවී සුගතියට යන්න ඕනේ. එහෙනම් අශෝක අධිරාජ්‍ය සුගතියට යන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ඒතරින් ගලව ගන්න බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරනවා. එතනදී බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මේ පෘථග්ජන භූමියේ සම්මාදිට්ඨියක් නැති බව. හැබැයි මෙන්න මේක හොඳින් ග්‍රහණය කරගන්න. සාමාන්‍ය මිනිස්සු එදිනෙදා වැඩ කරනකොට මේ මිනිස්සු අන්ත දෙකක් හදාගෙන තමයි කටයුතු කරන්නේ. ලෝකයක් තියෙනවා කියලා අරගෙන තියෙන්නේ. දැන් තියෙන ලෝකේ සාපේක්ෂ දෙකක් අරගෙන තියෙනවා. ආ මේ ටික කරොත් හොඳයි. මේ ටික නරකයි. ඒ මිත්‍යා දෘෂ්ටිය ඇතුළෙම තමයි මේ හදාගෙන තියෙන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය ඇතුළෙමයි තියෙන්නේ. අන්න ඒ විදිහේ විග්‍රහයකින් එන්න ඕනි. එහෙනම් ධර්මය පැහැදිලි කරන්න. එහෙම නැතුව මේ ලෞකික සම්මාදිට්ඨිය කියලා මේ සම්මාදිට්ඨියක් තියෙනවා මෙතනින් යනවා කියලා සුගතියක්. එහෙම එකක් කියන්න ඔබට හැකියාවක් නැහැ. හොඳ දේ කරොත් හොඳයි, නරක දේ කරොත් නරකයි. ඒක ලෞකික භූමියේ අන්ත දෙකක්. හැබැයි හොඳ දේ ලෞකික භූමිය හොඳ දේ කරත් දුගතියට වැටෙනවා. ඔන්න ඔතන ගලප ගන්න හරියට. ඇයි ඒ? දුගතියට වැටෙන්න තියෙන ඉඩ නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව මිත්‍යා දෘෂ්ටියයි. ලෞකික භූමියේ සම්මා දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියක්මයි. හැබැයි ඒ ලෞකික භූමිය ඇතුලේ නරක වැඩ කරනවට වැඩිය හොඳ දේ කරන එක තුල ඔහුගේ විපාකේ යන ඔහුට යහපතක් වෙනවා. ඒක නිසා තමයි මෙතන කර්මපතයක් තියෙන්නේ. මේව බුදුන් වහන්සේ මේ බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරපුවා නෙමෙයි. මේ කර්ම භූමිය කියන එක සාමාන්‍යයෙන් ගෝත්‍රි ගෝත්‍රික මේ පරිණාමය තුළ ගෝත්‍රික අර වානරයා ගෝත්‍රිකයා විදිහට ඉඳලා වැඩි ඒ කියන්නේ අපි ওই ගෝත්‍රික සමාජයේ ඔය අපිට ඉතිහාසයේ අපි හොඳට අධ්‍යයනය කරනකොට අපිට දකින්න ලැබෙනවා. ඒ එතනත් හොඳ නරක අන්ත හදාගෙන තමයි දිගටම එන්නේ. අපිට දකින්න ලැබෙන එක බුදු කෙනෙක් පහළ වෙන කල්නොත් කර්ම භූමියක් හොඳක් කරොත් හොඳ තැනක නරකක් කරොත් නරක තැනක මෙහෙම දෘෂ්ටි වල හිටියා. ඒක බුද්ධ දේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මය නෙමෙයි. යේදම්මා හේතු භගවතේ සං හේතුන් තථාගතෝ කියනකොට තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ හේතුඵල දාම. ඒක අපිට හොඳටම පැහැදිලි. දැන් අර ලෞකික භූමිය තුල මිත්‍යා දෘෂ්ටික භූමිය තුල දැන් අන්තයක් තියෙනවා දෙයක් තියෙනවා දරුවා ඉන්නවා ගෙවල් තියෙනවා මෙන්න මෙහෙම ගත්ත තැන හොඳ දෙයක් කරත් හොඳ තැනක දැන් මේ දේ අල්ලගෙන එක්ක හොඳයි කියලා ඒගොල්ලෝ හිතාගත්ත සම්මුතිය තුල දේවල් කරනවා නරකයි කියලා හිතාගත්ත සම්මුතිය තුල දේවල් කරනවා එතකොට මෙතනදී අපි හොඳින් ගලප ගන්න ඕනේ. මෙතන තියෙනවා විශ්වාස, ඇදහිලි, යාග, යාගහාග. එතකොට මේවා තියෙන්නේ මේ මේ දේවල් තියෙනවා කියලා. ලෝකයක් තියෙනවා. මමත් ඉන්නවා. ඒ මේ මේ විශ්වාස ඇදහිලි තියෙන්නේ දෘෂ්ටිගත තැනයි. එතරයි තියෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවය සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් ස්වභාවය මේ ඔක්කොට රවටිලා ඉන්නේ. ඒක නෑ ඒක නැහැ කියන්න බෑ. ඒක රවටිලා ඇතුලේ තමයි මේ සේරම තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ. මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ සම්මා දිට්ඨියක් නැහැ. මේ ධර්මය පැහැදිලි කරනකොට මේ මේ ටික මේ විදිහට පැහැදිලි කළා මේ මෙතන සම්මා දිට්ඨියක් නැති බව කියව යුතු වෙනවා. එහෙම වුණොත් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි සුගතියට එකම මඟ. ලෞකික භූමියත් හොඳ දෙයක් කරොත් හොඳ තැනක සාමාන්‍යයෙන් මිනිස්සෙක් හොඳ දේවල් කරනකොට ඒ මිනිස්සයාට ඒ වගේ ප්‍රතිවිපාක තියෙනවා. ඒක සාමාන්‍ය සතා සිව්පාවටත් එක හා සමානයි. සාතාසිව්පහාර නිතරම ඇනකොටා ගන්න සත්වයා ඒ නිසාම මිය යනවා. මනුස්ස වර්ගයා වුණත් නිතරම කෝපයෙන් ඉන්න සත්වයා අවිගත්ෝ අවියෙන් නැසති වගේ ඔවුන් මේ මැත්තේම විනාශ වෙනවා. අනේ ඒ අන්ත විදිහට ඒ නිකන් අර සාමාන්‍ය මේ මේ මේ ලෝකේ සත්‍යයක් අවබෝධ කිරීමක් නෙමෙයි ලෝකේ සත්‍යය වටහාගෙන එතන නියත සම්බෝධි පරායන වෙන එකක් මෙතන නෑ. ලෞකික භූමියේ නෑ. මිත්‍යා දෘෂ්ටික භූමියේ නෑ. ඔන්න ඔය අවබෝධය ඇතිව තමයි අපි එන්න ඕනි මහා දිට්ඨි සංයුත්තේට. මහා දිට්ඨි සංයුත්තයත් මිට කලින් අපි පැහැදිලි කරලා තියෙනවා. වාත සූත්‍රය පෙන්නකොට අපි පෙන්නන්නේ එතන සිත කියලා දෙයක් නැහැ. ගලනවට වේගයකටයි මේ සිත කියන්නේ කියන එක. ඒතකොට ඒ තමම එතන මම කියලා අල්ලගත් එක ඒ දෙයක් කියලා ගත්තොත් ඒක මමයි කියලා ගන්න එක. ඒ තමම සූත්‍රය තුලින් ආ සෝ අත්තා සූත්‍රය. එතකොට රූපේ අත්ත කරගත්ත තැන. එතකොට තිබ්බොත් රූපය අත්ත කරගත්තොත් ඒකට ඒ රූපය අත්ත කරගත්ත තැන ඒ ඒ රූපේ මේ මේ සේරම අපි කතා කරන්නේ රූපానిච්ඡං වා අනිච්ඡං වා කියන තැනින්මයි. ඒ රූපේ නිත්‍යං වා අනිත්‍යං වා අනිච්ඡං බන්තේ කියන තැනින් මහණෙනි සබ දුක දුක්ඛං බන්තේ කියන තැන ඒක අනාත්ම මේ දැන් පොත කිව්වොත් ඒක ආත්මිකුත් තියෙනවා. ඒ මේ මේ නොචෙසොමීසියා කියන සූත්‍රය තුල එතකොට ගත්තාම එතකොට දෙයක් තියෙනවා නම් තමයි ඒ දෙයක් තිබ්බොත් තමයි එතකොට යාගහාග කරන්නේ බාරහාර වෙන්නේ දෙයක් තිබ්බොත් නති දින සූත්‍රයට එනකොට අපිට පේනවා එතකොට දුන් දේ විපාක ඇත නොදුන් දේ මේ මේ විදිහට කතා කරන්නේ දෙයක් තියෙනවා කියලා අරගෙන ඊට පස්සේ අපි එනවා නති දින සූත්‍රයේ ඔය බාරහාර යාගහෝග වෙන ඒ ඒවැ ප්‍රතිවිපාක ඇත දුන් දේ ප්‍රතිවිපාක ඇත මේ මේවා කියන්නේ එතකොට මෙන්න මේ දෙයක් තියෙනවා කියලා ගත්ත තැන රූපං නිච්ඡං වා අනිච්ඡං වා නිච්ඡං කියලා ගත්ත තැන තියෙනවා කියලා ගත්ත තැන මහණේ රූපය ඇතිකල්ලේ රූපය ඇසුරකොට රූපයට පිවිස කරන්නාහුට කරවන්නාහුට දානේ අර දානේ විපාක ඇත දා නොදුන් දේ විපාක දැන් මේ විදිහට කතා කරන්නේ. ඒතර රූප දෙයක් තියනවා කියලා ගත්ත තැන. ඒකත් තියෙන දෘෂ්ටියක් ඇතුලේ බව දැනගෙනයි මේ ධර්මයේ පැහැදිලි කර යුතු අද බොහෝ වෙලාවට මේ ධර්මය අවබෝධයක් නැතුව පැහැදිලි කරන්න ගියාම මේ මේකටම කැට ගැට ගන්නවා කියලා පෘථග්ජන භූමියේ මා මේ හොඳ වැඩ කරන්න නරක වැඩ කරන්න එපා කියලා ඒක සාමාන්‍ය පොඩි ළමයෙකුටත් තේරෙනවා. ඕකට 아무තෙන් බුද්ධ ධර්මයක් කියලා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම ආගමකම තියෙනවානේ. හොඳ වැඩ කරොත් හොඳ තැනක නරක වැඩ කරොත් නරක තැනක. ඒකට 아무තෙන් සත්‍ය අවබෝධ කරනවා කියලා දෙයක් එතන නැහැ. එතකොට මහාදිට්ඨි සංයුත්තට එනකොට මහාදිට්ඨි සංයුත්තේ අපි කතා කරන්න අද උත්සාහ කරේ මහාදිට්ඨි සංයුත්තේ මිට කලින් තව පැහැදිලි කරා මේක විශාල දීර්ඝ පැහැදිලි කිරීමක් මේකේදී ඔය සත්වයෝ දැන් බුදු සමය තුල ඔවුන් හිටපු දෘෂ්ටි කාන්තාරයම මේකේ ලියවෙනවා මේකේ තියෙන ලෝක ගැන ඒ ඒ මේ මහා බ්‍රහ්ම ලෝකේ මැව්වා කියලා බ්‍රහ්ම ලෝක හැම එකක් ගැන මේකේ පැහැදිලි කරනවා රවටෙන්න යන්නේ ඒ දෘෂ්ටි ටිකයි පැහැදිලි කරන්නේ. එහෙම තියනවා කියලා හිතුවොත් තේනවා කියලා ඒ කෙනාට ඒකේ විපාකක් තියෙනවා. ඒ දෘෂ්ටිය තුළ ඉන්න කෙනාටයි ප්‍රතිවිපාක ඒ විදිහටම තියෙන්නේ. ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. අපි ඒක මේක කියාගෙන ගියොත් දිසාල දීර්ඝයි. මහණෙනි කුමක් ඇතිකල්ලි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදීද? කිසිවෙකු විසින් නොකරන ලද නොකල විධාන ඇති මෙතන ඉන්ද්‍ර කීලයක් සේයින් නොසැලී සිටිනා වූ සක්ක සත්කාය කෙනෙක් වෙති ඔහු නොපෙළෙති නොසැලෙති කෙනෙක් ඉන්නවා කියලා ගත්ත දෘෂ්ටිය කොහොමද උපදින්නේ සක්කාය දෘෂ්ටිය දෙයක් තියෙනවා කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්ත කෙනාටයි එතකොට මේ සේරම විපාක තියෙන්නේ මෙතනදී අපි මේ දිග දීර්ඝ පැහැදිලි කිරීම අපි ඔබට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද කිසිම තේරුමක් නැහැ මේ වචන ගොඩාක් මෙතන තියෙනවා. 31 ලෝක ධාතුවද සතර අපායද ඔක්කොම මේ ලෝක මේ 31ක්ම තියනවා කියලා ගත්ත කෙනාට ඒ තියනවා විදිහටම ඒ ඒ කතා කරන ඒ ඒ හිතාගෙන බාහිර මෙම ලෝකවල ඉන්නවා මෙම තියනවා කියලා ගත්ත කෙනාට මෙන්න මේ දෘෂ්ටිය නිසාම විපාක තියනවා කියලා. ඒ දෘෂ්ටිය තමයි මේකට හේතුව. තියනවා කියලා ගත්ත කෙනාට විපාකක් තියෙනවා. හැබැයි සත්‍ය දකින කෙනාට මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට එහෙම තියෙන දෙයක් නැහැ. මේක දෘෂ්ටිය තුල සකස් වෙන මේක හිතුවොත් තියනවා නැත්තම් නැහැ කියන තැන. ඒ සම්බූත වෙනවා කියන තැන. හේතුන් පටිච්ච සම්බූතා හේතු බංගා නිරුද්ධති කියන තැන. එතකොට දෘෂ්ටිගත කෙනාටයි මේ මේ විදිහට විපාක තියෙන්නේ. මානෙනි රූපය ඇති කාලේ රූපය ඇසුරු කොට රූපයට පිවිස නොකර නොකලන ලද නොකල විධාන ඇති සප්ත කායෝ වෙති සුවදවත් මේ විදිහට දීර්ඝ පැහැදිලි කිරීම තියෙනවා. දීර්ඝව මේක දිගින් දිගටම පැහැදිලි කරගෙන යනවා. එතකොට මහාන බඹුණා නැත පැවිදි දුක් කෙලවර කෙරෙත් නම් ඒ කියන්නේ පව් ගෙවල ඉවර කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ මේ කර්මයේ ගෙවලා ඒ වගේ මිත්‍යා දෘෂ්ටිවල ඉන්නවා ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන නිරයක් තියෙනවා අපායක් තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා මෙහෙම හිතාගෙන ඉන්නවා බාලයොත් පඬිතයොත් යමක් කරා දිව සැරිසරා දුක් කෙලවර කරන්න හවුනම් උතුම් එතකොට දුක් කෙලවර කරන්න කර්මයේ කෙලවර කරන්න හිතාගෙන එතකොට කර්ම ගෙවන්න හිතාගෙන, පව් ගෙවන්න හිතාගෙන, පින් රැස් කරලා පව් ගෙවන්න පුළුවන් කියලා හිතාගෙන මේ විදිහට දෘෂ්ටිවල එල්බිලා ඉන්නවා. එතකොට බාලයොත් පඬිතයොත් යමක් කරා දිව සැරිසරා දුක් කෙලවල කරන්නා වූනම් එබඳු මේ උතුම් යෝනි තුදුස් ලක්ෂ මේ විදිහට කියනවා කර්ම 500ක්ද කර්ම පසෙක්ද කර්ම තුනෙක්ද කර්ම මේ විදිහට කියනවා අධර්ම ද සුව දුක් ද්‍රෝහිය මනවේ මේ ඉතින් කර්ම විපාක ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා හිතන දෘෂ්ටිය තුළ ඉතින් පින් දහම් කළා පින් දහම් කළා මේ කර්මය ගෙවන්න මේ පව් ගෙවන්න පුළුවන් කියලා හිතනවා කියලා දෘෂ්ටියක් තියෙනවා මේ විදිහට හුදෙක් සක්කාය අතරේ මේම මෙතනදී කියනවා මම මේ සීලෙන් හෝ වෘතෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුරු කුරාගිය කර්මයේ මුහුකුරා වන්නේමි හෝ එහි මුහුකුරා ගිය කර්මයේ විඳිමි ගෙවන්නේමි මෙසේ සසර කරලද කර්මයේ ගෙවා කෙලවර කරන්නේමි හෝ මෙවැනි දෘෂ්ටියක් උපදීද ඒ පිරිහීමයි පිරිහීම් මැඩීම් විදිහට පැහැදිලි කරනවා. මේ විදිහට උපමාත් දෙනවා රුක්ම බාලයොත් පඬිතයොත් දුකෙන් දුකටම වැටේ. සුව දුකකට වැටේ. වහන්ස මහණෙනි යම් කාලෙක මේ සතන්හි ආර්ය සෞගේ සැකය ප්‍රහීන වූයේ වේනම් දුකෙහිද සැකේ ප්‍රහීන වූයේ වෙයි. රූපයේ සැකේ ප්‍රහීන වූයේ නම් දුකේ සැකේ ප්‍රහීන වූයේ මෙච්චර විශාල මේ යාග වල විස්තර තමයි මේ තියෙන්නේ විශාල විස්තර කිරීමක් තියෙනවා එහෙම විස්තර කළා අවසාන බුදුන් වහන්සේ කියනවා මේ රූපේ මේ ඇත්ත කරගත්ත කෙනාට මහණෙනි යම් කලක මේ සතෙහි අරිය සාවුගේ සැකේ ප්‍රහීන වූයේ වේනම් ඒ කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්ත ඒ දෘෂ්ටිය ප්‍රහීන වූයේ වේනම් නම් ඒ දුකේද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි. අන්න දුකෙන් මිදෙන්නේ අන්නේ විතරයි. දුක් දුක නැවැත්මට පමුණුවන පිළිවෙතේද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි. මහණෙනි අපායේ නොයැටෙන නියත වූ සම්බෝධි පිහිට කොට ඇති. ඒ අරිය සහ උතමේ සෝතාපන්නයයි කියනු ලැබේ. මෙතන හරිම සරලයි මේ දිට්ටි සංයුත්තේ මේ විශාල හැලක් කියන්නේ. රූපය ඇත්ත කරගෙන ලෝකය ඇත්ත කරගෙන මේවා සේරම තියනවා කියලා හිතාගෙන ඊට පස්සේ ඔබ හොඳ කියලා නරක කියලා අන්ත දෙකක් හදාගෙන ඊට පස්සේ හොඳ වැඩ කරත් හොඳ තැනක කියලා හදාගෙන ඔබ කර්මයේ ඊට පස්සේ පින් දහම් කරනවා පව් කරන්නේ කියලා මේ මේ මේ පින් කරනවා කියලා කර්මයේ විපාක තියෙනවා කියලා එහෙම අරගෙන ඔබ පින් කරලා කරලා කරලා කරලා පව් ගෙවලා නිවන් දකින්න හිතනවනම් එහෙම දෙයක් වෙන්නේ නෑ මහණෙනි කියන එක මේ මේ සූත්‍රය තුළ ඔබට අධ්‍යයනය කරන්න මේක දීර්ඝ දීර්ඝ විස්තරයක් සහිතයි. ඉතින් කිසිම අත්‍තරම ගලප ගන්න නම් ගොඩක් අයට බැරි වෙයි. ඒකට හේතුව මේ පරිවර්තන කරන්නේ වචන පරිවර්තන විදිහටයි. වචන හඹා යමින් පරිවර්තන කරන ස්වභාවයක් පේනවා. ධර්මයේ ඉස්මතු වෙන්නේ නැහැ. නමුත් මෙතනදී හැම සූත්‍රයක්ම හොඳට ගලපලා මේ ditthi සංයුත්තේ එකට ගන්න. අපි ඒක කියන වාත සූත්‍රයේ ඉඳලා, ඒතම් මම සූත්‍රයේ ඉඳලා, නෝතසෝ මේ සියා සූත්‍රේ, නති දින්න සූත්‍රේ, දුන් දෙහි විපාක නැත, නොදුන් දෙහි විපාක නැත මේ මේ වගේ මේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනාටයි මේ සියල්ලම විපාක තියෙන්නේ. පව් පින් සියල්ලම තියෙනවා ලෝකයක් තියෙනවා ලෝකෙට බැසගෙන නම් ඉන්නේ. ඒ කියන්නේ මේ මේ ලෝකයටම බැසගෙන රූපේ ඇත්ත කරගත්ත කෙනාට රූපං නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ කියන තැන ඉන්නේ බෞද්ධයෙක්. දෙයක් නැති බව දකින කෙනා බෞද්ධයෙක්. භව නිරෝධය දකින කෙනා බෞද්ධයෙක්. හැබැයි බාහිර ලෝකේ ඇත්ත කරගත්ත කෙනා බෞද්ධයෙක් නෙමෙයි. ඔහු ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන මේවා තියෙනවා හැමදේම තියෙනවා. ඒතර ඒකේ නා මොකද වෙන්නේ? භවෙන් මිදෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්නේ නැහැ. භව නිරෝධයක් දකින්නේ නැහැ. එතකොට දේවල් සේරම තියෙන නිසා ඒක පින්දාම් කරන්න යනවා. ඒකෙන් පව් කරන්න යනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? පින් කළා හිතනවා මේ මේ පව් ගෙවන්න පුළුවන් කියලා. ඒක ඒක තමයි ඇත්තටම මේ උත සමාදාන. ඒක තමයි ඇත්තටම මේ යාගහාග යෝග වල තියෙන අර්ථය. යාගවල තියෙන අර්ථය. ඒකමයි ඇත්තටම මේ දැන් ඔබ වුණත් සමාජයේම ගිලගෙන තියෙන එතනනේ මුළු සමාජයම. දැන් මේ කතා කරන්නේ ඒ බුදු සමය තුළ ඒ බ්‍රාහ්මණ යුගයේ ඒ ජටිලය නිගණ්ඨය බ්‍රාහ්මණය ඒ ඒවට ඒවට විශාල වශයෙන් බැහැලා හිටියේ. ඔබ දන්නවා උත සමාදෙනකොට නිර්වස්තරෝයත හිටියා මේ මේ මේ කර්මය ගෙවන්න පුළුවන් කියලා හිතාගෙන අග උත ගෝ උත කුක්කුර උත කියලා ඒ එක එක උත උතවල හිටියා මේ කර්මය ගෙවන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ පින්දහම් කළ කර්මය ගෙවන්න පුළුවන් මේවා හදලා කර්මය ගෙවන්න පුළුවන් චෛත්‍ය හදලා කර්මය ගෙවන්න පුළුවන් මේවා මල් පූජා කළ කර්මය ගෙවන්න පුළුවන් ගාත කියලා කර්මය ගෙවන්න පුළුවන් එහෙම නැත්නම් දාන දීලා කර්මය ගෙවන්න පුළුවන් මෙහෙම මෙහෙම හිතාගෙන ඒවා කරනක ලෞකික මිත්‍යා දෘෂ්ටික භූමිය අවිද්‍යා භූමියේ පින්දහම් කිරිලි සියලු කර්ම තියෙන්නේ එතනයි කියන එක බුදුන් වහන්සේ මෙතන මේ දික්ටි සංයුත්තේ මිත්‍යා දෘෂ්ටිය තුලයි පෙන්වන්නේ හැබැයි ධර්මයේ තුල පෙන්වන දෙයක් නැති බව දකින කෙනාට මේ මේ කර්මයේ ගෙවලා මේ පින්දහම් කළා ගෙවලා මේ මේ මේ පව් ගෙවලා ඉවර කළා මේ සම්මාදිට්ඨියක් එහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. කර්මයේ ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් කියලා බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කළත් නැහැ, කරන්නෙත් නැහැ. කර්මයෙන් තව කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. එහෙම දෙයක් මේක දෘෂ්ටිය ඇතුලේ තියෙන්නේ. මේක මහා මහා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය. නමුත් ලෝකේ තියෙනවා කියලා ඉන්ද්‍ර කීලයක් වගේ බැසගෙන ඉන්න කෙනාට ඒ කෙනා ඒ දෘෂ්ටිය ඇතුළෙම නැවත උපදිනවා දෘෂ්ටිය ඇතුළෙම නැවත දුක් විඳිනවා දෘෂ්ටිය ඇතුළෙම මේ සියල්ල සිද්ධ වෙන බව බුදුන් වහන්සේ පෙන්වනවා මේක අපි ඔබට හැබැයි අභිඥා දේශනාවල ඉතාම ගැඹුරු තැනකින් පෙන්වනවා හරියට නිකන් සිරස අල්ලනවා දෙරණ අල්ලනවා වගේ කතාවකින් අපි ඔබට පෙන්වනවා මේ මේ මේ ෆ්‍රීකවන්ස් එක මේ තරංග ශක්තිය විඥාන ශක්තිය ඒක පවතින කන්නේ මේ ඇති වෙන නැති වෙන ඒකේ දෘෂ්ටිය තුලයි ඇති වෙන්නේ ඒ නිසයි සිර සල්ලන්නේ. ඒ නිසයි අර බල්ලෙක්ගේ කලලේ පිලිසිඳ ගන්න. ඒ නිසයි වඳුරෙක්ගේ කලලේ පිලිසිඳ ගන්න. මානිය මක්කට අතිමානිය කුක්කුරක මේ රාග දේශ මොහ කියන්නේ මෙන්න මේ මෙතනම තියෙන දෘෂ්ටිය තුල උපදින එතරම් චිත්ත ආත්මීය චිත්ත ශක්තියම තමයි. ඒකම තමයි ආත්මීය දැනීම. ඒකම තමයි නැවත මේක ෆ්‍රීකවන්සි විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අභ්‍යවකාශයවත් මේ විශ්වයේවත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේක මෙතනම සකස් වෙලා මෙතනම සිද්ධ වෙන සිද්ධියක්. ඔන්න ඕක තමයි මේකේ තියෙන මේ දෘෂ්ටිය තුළ සිද්ධ වෙන සිද්ධියක්. මේක මේ විඤ්ඤාණ ධාතුව සූල මෙතනම සකස් වෙනවා මෙතනම සකස් වෙලා මෙතනම නැති වෙන සිද්ධියක්. මේක මේ වේගය තුල මේ ප්‍රවාහය හුලඟ හමනවා වගේ වැස්ස වහිනවා වගේ ගඟ ගලනවා වගේ අර වතුරු බිඳුව වගේ තමයි මේ සිතක් අතර නැතෙන්නේ. නමුත් ඒකේ විශාල විදිහට මේක නවතින්නේ නැතුව සිද්ධ වෙන එකක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක දෘෂ්ටිය තුල ඇති වෙන. හැබැයි ඒක නවතින්නේ කොතනින්ද? මෙහෙම දෙයක් නැති බව දකින්න තැනින්ම නවතිනවා. අන්න නියත සම්බෝධි පරායන වෙනවා. නියත සුගති පරායන වෙනවා. ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ඒකායන මග මෙයයි සුගතියට නියත සම්බෝධි පරායනයි සුගති පරායනයි නිවනට නැමුණක් කොට පවතින වොස්සග්ග පරිණාමුන් මේ නිවන කියන්නේ මෙන්න මේ දෘෂ්ටියම නිවීමයි, ගින්නෙම නිවීමයි, රාගදේශමෝ ගින්න නිවීමයි. මනාකොට මේ අපි මේ ධර්මයේ අග මුල මැද ඔබට ගලපලා පෙන්නනවා බාහිර කර්ම විපාක කළා ගෙවන්න පුළුවන් කියන එක මිත්‍යා දෘෂ්ටියක්මයි හැබැයි ලෝකේ ඇත්ත කරගත්ත කෙනා එහෙම දෙයක් නැහැ කියලා හිතුවොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්මයි. ලෝකයක් තියෙනවා කියලා හිතන තාක්කල් මේ බාහිර කර්මයේ විපාක නැහැ කියලා හිතන්න යාට බෑ. මෙන්න මෙතනයි ගලප ගන්න ඕනි තැන. ඒ කියන්නේ ලෝකේ තියෙනවා කියන දෘෂ්ටිය නම් ඉන්නේ. ඔබ ඉන්නේ. ඔබට ওই විපාක සේරම තියෙනවාමයි. ඔබ එකට රැවටෙන්න යන්න එපා. ඒ කියන්නේ ඔබ මේ ධර්මය ආબોධ කරොත් විතරයි ඔබට ලෝකයක් නැති බවට අවබෝධ වෙන්නේ. එහෙම වුණොත් විතරයි ඔබේ විපාක නැති වෙන්නේ. ඒ තාක් ඔබට විපාක තියෙනවා. ඒකට හේතුව මේ දෘෂ්ටිය තුළ ඔබටම ඔබ මොනවා ඔබ මොනවා මොනවා බාහිරින් ඔබන්න ගියත් බෑ ඒක කරන්න. ඒකට හේතුව මේක සකස් වෙන්නේ සබහා දහමේ න්‍යායකට අනුවයි ඔබගේ ওই ආත්මීය චිත්තාරෝපණය සිද්ධ වෙන්නේ. ආත්මීය දැනීම ඉන්නවා වගේ දැනෙන එක ඒ මම ඉන්නවා මම ජීවත් වෙනවා වගේ දැනෙන ගතිය. ඒක සක්කාය දෘෂ්ටිය. නමුත් ඒක හැදිලා තියෙන්නේ ඔබගේම දෘෂ්ටියෙන්මනේ. එහෙනම් ඒ ලෝකයක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියේ ඉන්න කෙනාට ඉම් මිදීමක් එයා ලෝකයක් තියෙනවා කියලා අරගෙන මේ කර්ම විපාක නැහැ කියලා කියන්න ගියොත් එයා මිත්‍යා දෘෂ්ටිකෙක්. හැබැයි යා ලෝකයක් නැති බව දකිනවා නම් ධර්මයේ දකිනවා නම් ඔහුට කර්ම විපාකයක් නැහැ. අනෝහු ඔය ඔය දාන දීලා මේ පින් දාම් කළා මේවා කළා ගෙවන්න පුළුවන් කියන දෘෂ්ටියේ ඒ දෘෂ්ටියේ නෑ. හැබැයි දාන දීලා පින් දාම් කළා මේවා කළා චෛත්‍ය ඇදලා මේවා කළා පුළුවන් කියලා මේ කර්මයේ විපාක ගෙවන්න කියලා හිතන් ඉන්න දෘෂ්ටිය ඇතුලේ ඕක නිකන් බුඹරංගයක් වගේ බඹරයක් වගේ. ඕකෙ මිදීමක් නෑ. සංසාර වටේ ඒ සසර වටේ තියෙන උතනමයි. දෙයක් තියෙන කෙනාට මිදීමකුත් නෑ කියන්නේ. ඒ කියන්නේ යා කොච්චර පින්දාම් කරා කොච්චර චෛත්‍ය ඇදුවත් කොච්චර මොනවා කරත් දුගතියමයි. ඒ කියන්නේ යාට සසරමයි දුකමයි. මිදීමක් නැහැ. යමෙකුට සසර දුකේ මිදෙන්න තියෙන එකම මඟ තියෙන්නේ ලෝකේ සත්‍ය අවබෝධ කිරීමයි. සත්‍ය අවබෝධ කරනකොට රූපේ අවබෝධ කරගන්න ඕනේ දෙයක් නැති බව. ඒ අවබෝධ කරගන්න එක ඇත නැත කියන අන්ත වලට අයිති එකක් නෙමෙයි. මේ ධර්මතාවය අවබෝධ කරන්න ඕනේ. අන්න එතකොට ඔහුටම අවබෝධ වෙනවා ඒ ධර්මතාවය කුමක්ද කියන්නේ. අන්න ඒ තුළයි කර්ම විපාක සියල්ල දිය වෙලා යන්නේ. වෙන වෙන විදයක් නැහැ. පෘථග්ජන භූමියේ අවිද්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික භූමිය අය කියනවා රහතන් වහන්සේලාට කර්ම විපාක තියෙනවා කියලා. ඒක ඔබගේ දෘෂ්ටිය අවිද්‍යාවේ භූමියේ දෘෂ්ටිය පෘථග්ජන භූමියේ දෘෂ්ටිය. රහතන් වහන්සේ කියන්නේ කෙනෙක්වත් නැහැ. කෙනෙක් නැති වුණු තැනයි රහත් භාවයේ. එහෙම කෙනෙක්කුත් නැතුව ආත්මයක් නැතුව මැරුණු කෙනෙක් කොහොමද මරන්නේ? නැති කෙනෙක්ට කොහෙන්ද විපාක තියෙන්නේ? ආර්ය භූමිය ආර්යයන් වහන්සේලාට කර්ම විපාක නැහැ. අපේ පෘථග්ජන භූමියේ අය හිතනවා ආර්ය භූමියට කර්ම විපාක තියෙනවා ඒක පෘථග්ජන භූමිය ඉඳන් ආර්ය භූමිය දකින්න බැරි අසරණකමයි ඒ තියෙන්නේ. ඒ නොහැකියාවයි අසරණකමයි ඒ ඔබගේ නොදැනුවත්කමයි මිත්‍යා දෘෂ්ටියයි. ආර්යයන් වහන්සේලාට කර්ම විපාක නැහැ. ඒකට හේතු ආර්ය භූමියේ කෙනෙක් නැහැ. අවබෝධයෙන් සත්පුජ්‍යල දෘෂ්ටියෙන් මිදිලයි. ඒ ආර්යයන් කියන්නේ නිකම්ම ඔබ කියන වගේ මේ පු탁ජනෙන් නෙමෙයි. සිතවිලි වලින් එක දකින්නම කවදාවත් බෑ. ඔබේ ස්වභාවයට පත්විය යුතුයි. පත්විය වූ ස්වභාවය තුළ ඒ සත්වේ පුජ්‍යලේ නැති ස්වභාවයේ සබහාදාම ඔබට හමු වෙනවා. එතනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එතකම්ම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. එතකම්ම මේ කර්ම කළා හොඳ දේවල් කළා ඒ මේ විපාක දෙනවා හොඳ තැනක යනවා කියන ඔන්නේ දෘෂ්ටිය ඇතුලේ ඉර වෙනවා. මඩේ ඉඳන් රෙදි හොදනවා වගේ ඔබ එකතන කරකෙන බඹරේ වගේ මඩේ ඇතුලේම කැරක් කැරකි තියෙනවා. එහෙනම් මේ ලෝකේ ඇත්ත කරගෙන ඇත්තයි කියලා හිතාගෙන යාම හිතාගෙන ඉන්නවා නම් ධර්මයේ අවබෝධයක් නැතිව ආ මේ කර්ම විපාක නැහැ කියලා ඒ අමුමමු මිත්‍යා දෘෂ්ටිකේ කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඌට කර්ම විපාක තියෙනවා. ඒකට හේතුව ආත්ම දෘෂ්ටියේ ඉර වෙලා ඉන්න පෘ탁ජනේ. ආශ්‍රතවත් පෘ탁ජනේකට කවදාවත් කර්ම විපාක නැහැ කියන්න බෑ. ධර්මය අවබෝධ වෙන තාක් කිසි කෙනෙකුට ඒ කර්ම විපාක වලින් ගැලවෙන්නත් බෑ. තේනවා. කර්ම විපාක භූමිය පෘ탁ජන භූමිය. එහෙනම් ආර්ය භූමිය තුලයි සත්පුජ්‍යල භූමියෙන් මිදෙන තැනයි රූපයෙන් මිදෙන තැනයි රූපානිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ කියන තැනයි අන්න බෞද්ධයෙක් වෙන්නේ මේ හඳුනා ගැනීමෙන් අවබෝධයෙන් මේක ඇති වෙන්නේ මේක අවබෝධඥානයක් අපි ඒක නිතරම කිව්වා මේ වාඩි වෙන්නේ පෘථග්ජනේ නැගිටින්නේ ආර්යයන් වහන්සේ නමක් කියලා අපි කිව්වේ ඒකයි එතනට එන්න ඔබ සම්මා දිට්ඨියට එන්න සම්මා දිට්ඨිය නම් දයන් වදාමි නෑ සම්මා දිට්ඨිය දයන් වදාමි කියලා ධර්මයේ තුලාරි සූත්‍රවල ලිව්වට වැඩක් නෑ ඒකට හේතුව සම්මා දිට්ඨිය තියෙන්නේ රූපානිච්චං වානිච්චං බන්තේ කියපු තැන. ඒ කියන්නේ බාහිර ලෝකේ ඇත්ත කරගත්ත තැන සම්මා දිට්ඨියක් නෑ. මේක බුද්ධ වචනයක් කියලායි අපි කියන්නේ. බුද්ධ කියන්නේ ශුන්‍යතාවය. සත්‍වේ පුජ්‍යලෙක් නෙමෙයි. ඒ නිර්මල වූ සද්ධර්මය ඔබට ඒ විදිහටම අපි දීර්ඝ දේශනා මාලාවකින් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳින් අධ්‍යයනය කරලා බලන්න. ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. ඔබ සම්මා දිට්ඨියට එනවා. ඔබ අසෘත පෘ탁ජනෙක් වෙන්නේ නැහැ තවදුරටත් මේ දේශනා අසනවනම්. ඒකට හේතුව ඔබ නියත සම්බෝධි පරායණයි ඔබකට අභ්‍යන්තරයට ප්‍රත්‍යක්ෂ වෙන ගන්නවා. ඒකට හේතුව දෙයක් තියනවා කියලා ගත්ත භූමිය මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා භූමියෙන් ඔබ මිදෙනවා. ඒ භූමියේ ඉන්න තාක්කල් ඔබ කර්ම විපාක නැහැ කිව්වොත් ඒක හරියන්නේත් නැහැ. ඒත් ඔබ ඉන්නේ මඩේ නිසා ඔබ එරිලා ඉන්නේ. එහෙනම් මඩෙන් ගොඩට එන්න ඕනි. එහෙනම් මේ ලෝකයේ ඇත්ත දකින්නම ඕනි. ධර්මයේ දකින්නම ඕනි. ධර්මයේ තුල සිත කියලා දෙයක් නැහැ. ඔන්න ඔතනින් තමයි සියල්ල ලිහිලා යන්නේ. රූප අනිච්චං අනිච්චං බන්තේ කියන්නේ අන්න එතනින් තමයි මහණෙනිය අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොයේ තම්බන් අනාත්ම ධර්මය ඔබට අමු වෙන්න ඕනේ. එතකන් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙක්ට කවදා සම්මාදිට්ඨියක් හම් වෙන්නේ නැහැ. අන්න එතනින් දකින්න මේ ධර්මය. සාමාන්‍ය පෘථග් මේ සාමාන්‍ය මේ මනුස්ස වර්ගයා ලෝකයේ තුල පෘථග්ජන භූමිය තුල හොඳ දෙයක් කරොත් හොඳ තරක නරක දෙයක් කරන නරක තරක එතන සම්මාදිට්ඨියයි කියලා ඒ වචන දෙකක් දාගත්තා විතරයි වචනයක් විතරයි. ඔතන වචන ටිකක් භාවිතා කරනවා විතරයි. ඔතන සම්මාදිට්ඨියක් නැහැ. ආර්ය භූමිය ගැන එතන හිතන්නවත් බෑ කල්පනා කරලා හිතන්නවත් බෑ එතන. මානසිකාරයක්වත් නැහැ එතන. එහෙනම් ඒක දකින්න පුළුවන් එකම දේ තමයි මේ ලෝක ධර්මතාවයේ සත්‍ය අවබෝධ කිරීම. රූපං නිච්ඡං වා අනිච්ඡං බන්තේ කියපු තැන. මේ සිත කියලා දෙයක් නැති බව අවබෝධ කිරීම. අනාත්ම ධර්මය අවබෝධ කිරීම. ඒ නිසයි බුදුන් වහන්සේ ශුන්්‍යත පටිසංයුත දේශනා දේශනා නොකරයි නම් ඔවුන් බෞද්ධයින් නොවන බව කියන්නේ. ඔවුන් මිත්‍යා දෘෂ්ටික පෘථග්ජනයින්. අද අද විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන භික්ෂුන් වහන්සේලා 90ක් විතර ඉන්නේ එවැනි අය. ඔවුන් දේශනා කරන්නේ මේ ලෝකයේ ඇත්ත කරගෙන පෘථග්ජන භූමියේ සම්මා දිට්ඨියක් ගැනයි. ඔවුන්ට වැරදිලා. ඔවුන් ඔවුන් ඉන්නේ මඩ වලේ එරිලා. දෙව්දත් ගියේ පාර යන්නේ. දෙව්දත් පැවිදිලා හිටියනේ. දෙව්දත්ට සීවරයක් චීවරයක් දරාගෙන හිටියනේ. දෙව්දත් බැලුවේ බුදුන් මරා බුදු වෙනයි. ඒ බාහිරෙන් දැක්කේ බුදුන් කියන්නේ පුජ්‍යලෙක් කියලා. අද ඉන්න බොහෝ අය බාහිරෙන් දකින්නේ බුදුන් කියන්නේ පුජ්‍යලෙක් කියලා. එහෙනම් ඔබ ඉන්නේ දෙව්දත්ගේ ශාසනයේ. බුදුන් මරලා බුදු වෙන තැනයි ඔබ ඉන්නේ. නමුත් මේ සත්‍ය අවබෝධ කරන අයට බුද්ධ කියන්නේ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ කියන්නේ කෙනෙක් නෙමෙයි. මැටි රූපයට ගැට ගන්න එපා කිව්වේ ඒකයි. එහෙනම් සත්‍ය ධර්මයේ අසන කෙනෙක් නම් ඒකාන්තයෙන්ම කිසි දවසක දුගතියකට වැටෙන්න හේතු නැහැ. නියත සම්බෝධි පරායනයි. වැටහෙනව නේ දැන් කියපු කාරණේ. නියත සම්බෝධි පරායනයි. යමෙක් මේ ලෝකේ සත්‍ය අවබෝධ කරොත් ආත්මයක් නැති බව, සිත කියලා දෙයක් නැති බව, සත්පුජ්‍යල කතාවක් නැති බව අන්නේ අවබෝධය තුලින් තමයි ඔහු දකින්නේ මේ සිත හැදෙන හැටි දකින කෙනාට එහෙම එහෙම ලෝකයක් ගැන කතාවක් නැති වෙනවා. ලෝකෙන් මිදෙනවා. අන්නේ කෙනාට ඔය පෘථග්ජන භූමිය තුල ඔක්කොම තියෙනවා කියලා කරගෙන විඳින දුක නැහැ. අන්න එතනම සෝතාපන්නයි. අන්නේ ආකාරයෙන් පමණයි සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. අපි කතා කරන්නේ මේ මේ මේ ඵල ගැන නෙමෙයි. අපි කතා කරන්නේ මේ සිතින් මිදෙන මග තුල මේ නිර්වාණය කරා යන ගමන සම්පූර්ණයෙන්ම අරහත්ත්වේ කරා. නැවත උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසේයම් පුනරේති කියන තැනට. අපි දන්නවා මේ බෞද්ධයා මේ බුද්ධෝත්පාද නාලිකාව අහන බොහෝ අය මේ වෙන විට මේ අවබෝධ කරගෙන ඉන්නවා. මේ කාරණා වටහාගෙන ඉන්නවා. ඔවුන් ඒකාන්තයෙන් සුගති පරායන වෙනවා. ඇත්තම කිව්වොත් මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ අහන දේශනා වලින්ම බොහෝ පිරිසක් සෝතාපන්න වෙනවා. සෝතාපන්න මාර්ගයට පැමිණෙනවා. ඒ අසන තැනින්ම ඒ ශුන්‍යත පටිසසයේ දේශනා අවබෝධ කරන තැනින්ම සෝතාපන්න වෙනවා. ඔබට ඒක අසීරු නෑ. ඔබ අහන මුල් දේශනාවලට යන්න ආර්ය දේශනාවලට යන්න දර්ශනේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඔබ එන්න ප්‍රතිපදා දේශනාවලට ඔබ එන්න ප්‍රායෝගික අත්දැකීම් ඒ නිවන් මඟ සරලව දේශනාවලට එන්න ටිකෙන් ටික එන්න සිත කියලා දෙයක් නැති දේශනා අසන්න සිත හැදෙන ඇති තියෙන මේ කජ්ජනීය වග්ගයේ වගේ සූත්‍ර දේශනා අසන්න සාකච්ඡාවල විශාල ප්‍රමාණයක් ධර්මයේ හොඳින් ඉස්මතු වුණු බව හැමෝම පැහැදිලි කරනවා ඒ සාකච්ඡා ඊටාම වැදගත්. ඒ ධර්ම කතිකාවත විශාල විද්‍යුත් ටීකාවක් වෙනවා ඒ කාන්තයි. ඒ නිවන් මඟ විවර වෙනවා. හෙට දිනේ උපදින දරුවෙකුට මේ නිවන් මඟ බැබලෙනවා. ඒ කාන්තේම දුකෙන් මිදෙන්නට මේ ගිනි ගොඩෙන් ගෝර ගෝර දුකින් මිදෙන්නට ඒ හෙට උපදින දරුවෙකුට මේ බුද්ධෝත්පාද නාලිකාව මහා ආශිර්වාදයක් වෙනවා ඒකාන්තයි. එහෙනම් මේ පිළිසරණ හැමෝටම මේ හැම වචනයකම තියෙන ධර්මයයි. ධර්මයේ පිළිසරණ හැමෝටම ලැබේවි. මේ සම්මාදිට්ඨි සූ මේ මේ මහාදිට්ඨි සංයුත්තය තුළ ඔබට මේක ගලප ගන්න බොහොම පරිස්සමෙන් ගලප ගන්න. මොකද මේ වචන පරිවර්තන නිසා දීර්ඝ වචන තියෙන නිසා දීර්ඝ නිසා ඔබට පැටලෙනවා. හැබැයි මේක හරිම සරලයි ධර්මයේ. හොඳයි එහෙමනම්. අපි මේ සූත්‍රවලත් මේ දිගින් දිගට මේවා පැහැදිලි කරලා තියෙන වාච සූත්‍ර, ඒ තම්මම සූත්‍ර, නොසෝමේ අත්තා සූත්‍ර මේවා ගොඩක් සමාජයේ කතා කරන්නේ නැති අවබෝධයක් නැති නිසා. මොකද මේ පෘථග්ජන භූමියේ සම්මාදිට්ඨිය නැති බව තියෙන්නේ මේ දිට්ඨි සංයුත්තේ හොඳට අසුර කරන කෙනාට යම් මේ යාගෝග වලින් පළක් නැහැ කියන එක මේ වශයෙන්ම මේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනාගේ දෘෂ්ටිය ඇතුලේ තියනවා කියන එක මේවා කිසි දෙයක් පළක් නැති වෙනවා මේ ධර්මයේ අපි දේශනා කරන ධර්මය අහන අයට. ඒකට හේතුව ඒ අය ඔතනින් මිදෙනවා. ඒ අය පෘථග්ජන භූමියෙන් සමුගෙන ආර්ය භූමිය හඳුනා ගන්නවා. ඒක කිව්ව අපි මේ වාඩි වෙන්නේ පෘථග්ජනෙක් නැගිටින්නේ ආර්යයන් වහන්සේ නමක් කිය. මේ ධර්මය අහන අය අපි දන්නා මුලින් පෘථග්ජනෙයි. නමුත් මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ මේ අහන ධර්මයේ තුළ බොහෝ අය පෘථග්ජන භූමියෙන් මිදලා ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා. එහෙනම් ඒ හැමෝටම ඒ කාන්තේම සියලු දුකෙන් මිදෙන්න හැකියාව ලැබිලා හැමෝටම ඒ වාග්ය උරුම වෙලා බොහොම හොඳයි බොහොම සතුටුයි අතරම විශාල පිරිසක් අපිට ඒක ප්‍රත්‍යක්ෂතාවය තුළ ඒ සාකච්ඡාවල පැහැදිලි කරන කාරණාවලින් අපිට ඒක හේතු ගියා අපිට ඒක දැනෙන්න ගත්තා ඒක අපි දන්නවා අපි ඔබට කියන්න යන්නේ ඔබ තව මාන්නයකට ඉර වෙලා ඔබගේ මග තව තියෙන නිසා ඔබගේ මග මග ඇහිරෙන නිසා අපි ඔබට මේ ඵල ගැන කියන්න යන්නේ නැහැ. නමුත් ඔබ වාග්යවන්තින් බව අපි දන්නවා. බොහොම හොඳයි එහෙනම්. ඒ මග යන්න. ඔබ නියත වශයෙන්ම සියලු දුකෙන් මිදලා සියලු කෙලෙස් නසලා ඒ අරහත්ත්වයටමපත් වේවි. තෙරුවන් සරණයි.